අදාසනික වටිනාකම් ඇති දේ ලියවෝ මහජන ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙති. එවන් පොතපතින් ලබන දැනුම පෙන්වයි ජීවිතය විනිවිද. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ. පෙරවදන වැඩසටහනෙන් අපි නොඑක් වර්ගයේ මේ ක්ෂේත්‍රවලට සම්බන්ධ පොත්පත් හඳුන්වා දෙනවා. දැන් අද ඔබට හඳුන්වා දෙන්න යන පොත ඒ නොඑක් වර්ගයේ පොත් අතර ඉතාමත්ම විශේෂ වූ විශිෂ්ට වූ පොතක් හැටියට තමයි මම ඔබට හඳුන්වා දෙන්න කැමති. මොකද මේක මහා විශාල පොතක් නෙමෙයි. බොහොම පොඩි පොතක්. ඒ පොඩි පොත ඇතුලේ තියෙනවා විශාල දෙයක්. මේ පොත ලියලා තියෙන්නේ මම හිතන්නේ ක්ෂේත්‍ර ගණනාවක අද්දකින් තියෙන ඒවෙන් උකහාගත්ත ඥාන ප්‍රවාහයක් උහුම කරගත්ත ලේඛකයෙක්. ඔහු අත්දැකීම් ලබා තියෙන ක්ෂේත්‍රයන් කිව්වොත් එහෙම අපිට මේ මේ පොත ගැන කතා කරන්න අද වැඩසටහන වෙලාවක් හම් වෙන්නේ නැහැ. මොකද අපිට විනාඩි 25ක් විතර නෙමෙයි කතා කරන්න තියෙන්නේ ඒ නිසා ඔහු කවුද? ඔහුගේ සංගමිච්ච ඥාන සම්භාරය කුමක්ද? ඒ සියල්ලම අපි ඔහු සමග කතා කරනකොට ඔබට ග්‍රහණය කරගන්න පුළුවන් වෙයි. මේ පොතේ නම දැක්ම සහ සමාජ වගකීම. මේ පොත සම්පාදනය කරලා තියෙන්නේ ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේ. ඔබ එතුමා ගැන අහලා ඇති. සමහර විට මාධ්‍යයට ඇවිල්ලා නැට කාලේ විශේෂ අවධානයට යොමු වුණා මේ රටේ ජනතාවගේ ඔහුගේ මේ අත්දැකීම් ප්‍රකාශ කළා. මේ දැක්ම සහ සමාජ වගකීම කියන පොත විශේෂයෙන් ඔබට හඳුන්වා දෙන්න තෝරගත්තේ මේක අපිට ಗುಣ නැන දෙකම ලබා දෙන ඒ වගේම දිවිවදන අලුත් අසත්පාදන අන්න ඒ වගේ කෘතියක්. ඉතින් මේ කෘතිය ගැන කතා කරන්න මේ ලේඛකයා නැතුව බෑ. අපි කැඳවගත්ත පෙරවදනට ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේ ලේඛකයා. අජිත් ඇවිල්ලා ඉන්නවා. අපිට කියන්න අජිත් ඔබ මේ දැක්ම සහ සමාජ වගකීම කියලා පොතක් ලියලා තියෙනවා. බොහොම සරල වචනයක් පොඩි පොතක්. නමුත් මේකේ තියෙනවා මේ ශාල ආලෝක ධාරාවක් ඥානාලෝක ධාරාවක් ගල්වන විදිහේ ප්‍රදීප ස්තම්භයක ස්වરૂපේ තියෙනවා. මෙහෙම සරල විදිහට ගැඹුරු කාරණයක් ගැන පොඩි පොතක් ලියන්න හිතුවේ ඇයි? මුලින්ම මේ සංකල්පය මගේ ඔළුවට ඇතුළුනේ 1980 ගණන් වල මුල් කාලේ මම ඒ කාලේ වැඩ කරේ ලෝකේ හොඳම පෞද්ගලික සමාගම කියපු IBM සමාගමේ මොකද සංකල්පේ? මේ දැක්ම කියන සංකල්පය ඒ පුහුණු වැඩමුළුවකදී පෙන්නපු පුංචි වීඩියෝ පටයක් හරහා මගේ මනසේ නොමැකෙන ලෙස මේ සංකල්පය ස්ථාපිත වුණා කිව්වොත් නිවැරදි. ඒකෙදී කියපු පුංචි එක් දෙයක් තමයි අපි දැක්මක් අපිට තියෙන්න ඕනේ ජීවිතේට හරියක් පෞද්ගලික මට්ටමින් අපිට දැක්මක් තියෙන්න ඕනේ. ඊට පස්සේ දැක්ම ඔස්සේ අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒක යථාර්ථයක් බවට පත් කරගන්න. ඊට පස්සේ මම නිරන්තරයෙන්ම උත්සාහ කරා මේ මග්ම දැක්මක් මට ඒක ලොකු මහා දැක්මක් මට තිබුණේ නැහැ. නමුත් යම්කිසි දෙයක් සමාජයට කරන්න ඕනේ කියන දේට මම පෙළඹුණා. මට කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් මම කරන්න මම ඊට පස්සේ නිරන්තරයෙන්ම උත්සාහ කරා ක්‍රියාත්මක වෙලා. ඔය අතරවාදී තමයි 1996 දී මගේ පශ්චාත් උපාධි දෙකක් ඉවර කළා ව්‍යාපාර කළමනාකරණයේ ආර්ථික විද්‍යාව වෙනුයි මම ආපහු පෞද්ගලික අංශයේ ඉහළ රැකියාවකට යන්න හිතාගෙන ඉන්නකොට සමාගමක ප්‍රධාන විධායක නිලධාරි තන්තුරක් වගේ බොහොම අහම්බෙන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ බාහිර කතිකාචාර්යවරයෙක් හැටියට ඊටම සුළු ආදායමකට රුපියල් 8000ක් විතර වගේ තමයි මට ඒ කාලේ ලැබුණේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් මම බාහිර කතිකාචාර්යවරයෙක් වුණා කෙඩෙට් නිලධාරින්ට ඊට පස්සේ මම ඒගොල්ලන්ට කලබනාකරණයේ විෂයක් හැටියට උගන්වන්න ඉස්සෙල්ලා සංකල්ප 10ක් ඒගොල්ලන්ට අර්ථ නිරූපණය කරලා දැක්ම කියන්නේ ඒක සංකල්පයක්. ඒක මම බොහොම උපක්‍රමශීලීව ඒගොල්ලන්ට ඒක ඉගැන්වුවේ දැක්මක තියෙන වටිනාකම ඒ දේ. මම ඊට පස්සේ මගේ ජීවිතේට තිබිච්ච දැක්ම මම එතනදී වෙනස් කරගත්තා. මම ඉපදලා තියෙන එක પરමාර්ථයකට කියන එක මම තේරුම් ගත්තා. දැනුම උකහා ගන්නත් දැනුමට වටිනාකම එකතු කරන්දත් නව දැනුම නිර්මාණය කරන්දත් ඒ දැනුම අනිත් අයත් බෙදා ගන්නත් කියලා. ඊට පස්සේ මම දැනුම කියන ඒ සංකල්පය ආශ්‍රිතව මගේ ජීවිතය ගොඩනංවා ගත යුතු කියන මතයට මම ආවා. නමුත් මම කියපු දේවල් මගේ කෙඩෙට් නිලධාරීන් පාසල් හැර පැමිණි ගම්බද දරුවෝ බහුතරයක් හිටියේ. ඒගොල්ලෝ හොඳින්ම ග්‍රහණය කරගන්නවා කියන එකත් මට තේරුණා. නමුත් ඒක නිසා මම මගේ ජීවිත අද වෙනකන් ගත්ත අසීරුම නිවැරදිම තීරණය මම ගත්තා. මම පෞද්ගලික අංශයෙන් ලැබිච්ච රැකියා තුනක් සමාගම් තුනකින් ප්‍රධාන විධායක නිලධාරී තනතුරු තුනක් සියල්ල වරප්‍රසාද සහිත තනතුරු සියලු වරප්‍රසාද සහිත ඒ තුනම මම අතෑරියා අර රුපියල් 8000කට හමුදාවෙන් ලැබිච්ච ඒ කාලේ හමුදා පාසලෙන් හමුදාවට ගුරුවරයෙක් වෙලා ඉන්නවා. ඔබගේ ඒ තීරණය ගැන සමහර විට කෙනෙක් කියයි මේ ඒක බොහොම අනුවන තීරණයක් කියලා නේද? කෙටි කාලිනව බලලා ඇත්තටම මේ දේ හුඟක් හිතන්න පුළුවන්. නමුත් මම ඒක ඉතාම දීර්ඝ කාලිනව බලලා මගේ ජීවිතය ගැන ගත්ත තීරණයක්. මොකද මම ඒ තීරණය හරහා සෑහෙන්න මගේ විශේෂයෙන් මගේ පවුලේ සමාජිකයෝ පවා ඒකේ හරහා අගතියටපත් වෙනවා කියවත් නිවැරදි. ඒ කියන්නේ ඔබේ ඒ තීරණේ ගත්තේ වෙනත් උදාහර પરමාර්ථයක් වෙනුවෙන්. වෙනුවෙන්. ඒකයි ඒකේ තියෙන මේ අගේ අගේ ඊට පස්සේ උත් අවුරුදු 24කට පස්සේ මම ආපහු මගේ ජීවිතය දිහා හැරිලා බැලුවොත් එහෙම මම මේ තීරණය ගැන පුදුමාකාර විදියට සතුටකටපත් වෙනවා මොකද මම අද දැනුම නිර්මාණය කිරීම පැත්තෙන් අලුත් දැනුම ලෝකෙට නිර්මාණය කරපු පුද්ගලෙක් හැටියට මාව හඳුන්වා දෙන්න පුළුවන් විශේෂයෙන්ම හමුදාව ආශ්‍රිතව. ඉතින් එතකොට ඊට පස්සේ පසු කාලයකදී මම ආපහු ඊට පස්සේ මම බුද්ධ්‍යංශ වලට සම්බන්ධ වුණා. ඊට පස්සේ මම විදේශ තානාපති අංශවල මම කටයුතු කරා තානාපති අංශ නිලධාරියෙක් හැටියට ඊට පස්සේ රාජ්‍ය නොවන ආයතන ඊළඟට රාජ්‍ය ආයතන දෙකක ප්‍රධාන තනතුරු දෙකක් මම වගකීම දරුවා නමුත් ඒ තනතුරු සියල්ල එකක් වෙනස් එකකට එකක් සම්පූර්ණයෙන්ම වෙනස් අනික ගණිතය සම්බන්ධෙනුත් මගේ ආචාර්ය උපාධිය ඇත්තටම ගණිතය විෂය ආශ්‍රිතව තමයි මගේ ආචාර්ය උපාධිය තියෙන්නේ. මූලික උපාධියත් මගේ ඇත්තෙන්ම විද්‍යා උපාධියක් මට තියෙන්නේ. භෞතික විද්‍යාව ගණිතය ආශ්‍රිතව. ඉතින් උතරදී 2004 දී මගේ සියලු තනතුරු අහිමි වුණා. මොකද ඒ අවසාන වශයෙන් දරපු තනතුරු දේශපාලනපත් වීම හින්දා ඊට පස්සේ මම තීරණය කරා මම මගේ ඒක ලංකාවේ යථාර්ථය නේද ඒක ලංකාවේ යථාර්ථය ඊට පස්සේ මේ මම තීරණය කරා මෙතනින් එහාට මගේ අනාගතේ මම කරන්නේ දැනුම ආශ්‍රිත කටයුතු මිසක වෙන කිසිම දෙයක් නෙමෙයි කියලා ඊට පස්සේ බොහොම අහම්බෙන් මම අධ්‍යාපන නායකත්ව සංවර්ධන මධ්‍යස්ථානයේ බාහිර කතිකාචාර්ය තන්ත්‍රයකට යොමු වුණා. ඇත්තටම ඊට කලින් පොඩි දෙයක් කියන්න ඕනේ මම ඊට පස්සේ මට මුලින්ම මේ දැක්ම දේශනය කරන්න අවකාශ ලැබුණේ යෝන් සේනාංක වලට. මොකද හමුදා නිලධාරීන් බහුතරයක් යෝන් සේනාංක වල හිටපු මම පුහුණු කරපු මම උගන්වපු ගෝලියෝ. ඊට පස්සේ මම ඒගොල්ලන්ට කිව්වා මගේ ඒ කියන්නේ මේ දැනුම මට පාසල් දරුවන්ට දෙන්න ඕනේ. ඒක නිසා මම මේ දැක්ම කියලා දේශනයක් මම කරන්නම් යෝන් සේනාංකවලට. ඒක නිසා ඒගොල්ලන්ගේ ප්‍රදේශවල තියෙන යෝන් සේනාංකයකට මම එනවා නම් ඒ ප්‍රදේශයේ තියෙන පාසලකුත් මට ලෑස්ති කරලා දෙන්නේ කියලා ওই විදිහට ටිකෙන් ටික මේ දේශනේ මම පාසල් දරුවන් අතරට අරන් ගියා 2005 ඉඳන්. මොකද ඊට පස්සේ තමයි මම අර බොහොම හම්බෙන් දීපේ අධ්‍යාපන නායකත්ව සංවර්ධන මධ්‍යස්ථානට යොමු වුණේ. එතනදී මට සියලුම විදුහල්පතිවරුන්ව ලංකාවේ හැම ප්‍රදේශකින් වෙන හම්බුණා. ඒගොල්ලන්ට මම කිව්වා මගේ ජීවිතේ මම කැප කරන්නම් මේ කාර්යයට ඔබතුමන්ලා මගෙන් ප්‍රයෝජනයක් ගන්නයි කියලා. ඊට පස්සේ මට නිරන්තරයෙන්ම පාසල් දේශනවලට ආරාධනා ලැබුණා. ඒක බොහොම වෙහෙසකර කාර්යයක්. ඒ මම පාසල් ආත්ම සුත්තියෙන් කරන කෙනෙකුට ඒක වෙහෙසක් නෙමෙයි. සමහරදාට මම සඳුඩා ගෙදරින් පිටත් වුණාම මම ගෙදර එන්නේ බ්‍රාස්පතින්දට පාසල් 7-8ක් හම්බන්තොට මොන්රාගල වගේ ආවරණය කරලා ඔබ ඒක ආස්වාදයක් ඒක ලොකු ආස්වාදයක් මොකද මිනිස්සුන්ට මාව තේරුම් ගන්න අමාරුයි මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ මේ මනුස්සයා අතේ සල්ලි හැම සතයක්ම යොදවලා කාර් එකට පෙට්‍රල් ගහගෙන මොකද්ද මේ කරන වැඩේ කියන එක මොකද මිනිස්සු දෙදේ තේරුම් ගන්න අමාරුයි අපේ සමාජයේ මිනිස්සු නැහැ <laughs> ඊට පස්සේ කොහොම හරි මම නූතේ හරහා මම ඇත්තටම දැඩි ආර්ථික අසිරිතාවලට මමපත් වුණා කියවත් නිවැරදි. මොකද මම කිසිම දේශනයක් කරන්න පාසල් දරුවන්ට යෝන් සේනාංකයකට දහම් පාසලකට මම සත පහක් අද වෙනකන් අරගෙන නැහැ. ඉතින් ඒකේ අමාරුවෙන් කරගෙන යුතු මිනිස්සු කිව්වා ඇයි ඔබ මේ දෙන දැනුම මොකද ඒක මම තේරුම් ගත්තා බොහොම ප්‍රබලව දරුවන් එක ග්‍රහණය කරනවා කියලා විශේෂම ගෑනු දරුවෝ ගෑනු දරුවන්ගේ සාමාන්‍ය මේ දේශයට තිබිච්ච ප්‍රතිචාරය ඉතාම ඉහළයි මට මතක හැටියට මම කරපු ලොකුම දේ මම ගත්ත ලොකුම කණ්ඩායම තමයි දේවි බාලිකා විද්‍යාලයේ ළමයි 3200ක් ඔඩිටෝරියම් එකේ බිම ඉඳලා මොකද නැත්නම් වෙන දාන විදියක් නැහැ. ඒ වගේම තඹුත්ගම මධ්‍ය මහාවිද්‍යාලයේ 2800ක් ළමයි බෝගහයට මම හිතන්නේ පාරයන් ඇත් මේ දේශනේ ඇවිල්ලා අහගෙන හිටියා. කොහොම හරි මේ දේශනේ ඊට පස්සේ ඒ දිගටම මම කරගෙන ගියා දැඩි කැපවීමකින් නමුත් ඊටමත් මේකෙන් සමහරට ශරීර සෞඛ්‍ය පැත්තෙන් වුණත් ඒක අසීර්තාවයකටපත් වෙන තත්ත්වයක් තිබුණ වෙලාවල් තිබුණා. ඉතින් මේක කොහොම හරි මිනිස්සු මට කිව්වා ඒ ඔබ මේක පොතක් ලියන්නේ නැත්තේ කියලා. මං කිව්වා මිනිස්සු එතකොට මාව වැරදියට තේරුම් ගනි මම මේ පොත්ති කලවි කරගන්න අවශ්‍යතාවයට මේ දේශන කරනවා කියලා. දේශනේ නවත්තපු දවසට මම මේක පොතක් හැටියට ලියන්නම් කියලා. ලංකාවේ ඔබේ සඳහන් කරපු මේ ආකාරයේ දේශෝ ඉන්නවා. <laughs> කොහොම හරි ඊට පස්සේ මම දේශනය සමහර නැවැත්තු 850ක් කරලා එතකොට මමත් අවුරුදු 12කින් 13කින් වයසට ගිහිල්ලා තියුනේ. ඉතින් එතකොට ඒ ආශ්‍රිතවත් සමහරලාවට මේ අර කලින් තිබිච්ච ශක්තිය හීන වීමක් මමත් තේරුම් ගත්තා. ඊට පස්සේ මම දැන් මට කොහොම හරි ලැබෙන ආරාධනා ගන්න ඉතාම සීමිතයි පාසල් වලින්. මොකද 2017 න් පස්සේ මට අර විදුහල්පතිවරුන් එක්ක තිබිච්ච සම්බන්ධතාවය නැහිටියා. එතන තියෙන කලමනාකරණයේ වෙනස්කම් වර්ගයක් සිදු වෙලා. දැන් ඊට පස්සේ මේ වෙනුවට මම කෙටි දේශනයක් කරන්නේ සාර්ථකත්වය කියලා දේශනයක් පාසලකින් ආරාධනාවක් ලැබුණොත් උන්තර ප්‍රතිපත්තියෙන් ඉන්න මම පාසල් දරුවන්ට උගන්ලා කවදාකවත් සත පහක්වත් අරගන්නේ නැහැ. ඔව් දැන් අජිත් රෝහණේනි දැන් ඔබ විස්තර කළා වගේ පසුබිම ඒකට මේ පොත ලියන්න මඟ පෑදුන ආකාරයටයි. දැන් මේ පොතේ පතුන බැලුවම තියෙනවා මේකේ මාතෘකා 8ක් තියෙනවා. පළවෙනි මාතෘකාව තමයි දැක්මක් යන කුමක්. දෙවෙනි මාතෘකාව ලෝකය වෙනස් කරන දැක්මක් හදන්න පුළුවන්. තුන්වෙනි මාතෘකාව දැක්මක් යථාර්ථයක් බවට පත් කරන්නේ කෙසේද? හතර ඔබ විතරයි ඔය දේ කරලා වෙනසක් වෙයිද? පස්වෙනි මාතෘකාව වැදගත් පුද්ගලයන් අහම්බෙන් හමුවන්නේ අනාගත අවශ්‍යතාවක් සඳහායි. 6 ඔබගේ බලාපොරොත්තුවත් අහස ඇල්ලීම. 7. ඔබ දුප්පත් බව නොසිතන්න ඕන ඇයි? අවසාන මාතෘකාව වෙනස ඔබ තුලින් පටන් ගන්න ඔබට පුළුවන්. මෙන්න මේ මාතෘකා අට අනුව තමයි අදිත්‍රෝහණයන් මේ දැක්ම සහ සමාජ වගකීම ලියලා තියෙන්නේ. දැන් මම අදිත්‍රෝහණ කැමතියි දැන් මේ මාතුකාට ගත්තාම බොහොම සිංගන්නාසුළු මාතුකා අපිට මේ මාතුකාව කියවුවහම තේරෙනවා මේකෙන් අලුත් ආලෝකයක් හිතේ අලුත් නුවණක් පැහැදේ ඒ වගේ හැඟීමක් ඇති වෙන විදිහට ඔබේ මාතුකා යොදලා තියෙන්නේ සමාලෝචනයක් හැටියට ගත්තහම අපිට පැහැදිලි කරන්න සවිස්තර කරන්න අපිට කාලේ මදි කෙටියෙන් මේ මාතුකාට හදනම් කරගෙන දැන් ඔබගේ මේ පොතේ අන්තර්ගතය කොහොම එකක්ද? මොකද එතකොට අපි පෙරවදන අසන්න ගුණන්දුවේ මේ පොත ලබාගෙන ඒ ඔබ අපේක්ෂා කරන ඥාන ධාරාව උකහා ගන්න. ඇත්තටම දැක්ම කියන සංකල්පය කලමනාකරන සංකල්පයක් ඒක කලමනාකාරීත්වය කියන විෂය අසිත සංකල්පයක්. මම තරම් ගැඹුරට ලෝකේ කවුරුත් විග්‍රහ කළා නම් මොකද මම හැමතිස්සෙම කරන්නේ දැනුමක් ලැබුණොත් ඒ දැනුමට වටිනාකමක් එකතු කරලා ඒ වගේම උදාහරණ වලින් ඒක පැහැදිලි කරලා දෙන එක තමයි මගේ ඉගැන්වීමේ ශෛලිය. අපි ඕනම කෙනෙකුට පරිපූර්ණ දැක්මක් ඇති කරගන්න ඕනේ නම් අපි ඉස්සෙල්ලා අපිට ආවේනිකව අනාගත සිහිනයක් අපි හදාගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ තියෙන ප්‍රතිකඩ කීපයක්. ඒ ප්‍රතිකඩවල තමයි අපි පෞද්ගලික මට්ටමේ දැටිකට අමතරව අපි වගකීමක් බාරගත්තොත් ඒ වගකීම ආශ්‍රිතව අපෙන් කෙරෙන්න ඕනි යුතුයකම අපි සිහිනේ කොටසක් බවට පත් කරගන්න ඕනේ. මම මොකක් හරි තනතුරක් බාරගත්තොත් මේක බාරගත්න දවසේ මේක තිබුණේ මෙතන. මම නික්මිලා යන දවසක් එනවා. එදාට මේක මෙතනට ඔසවා තියලා යන්නේ. මගෙන් කෙරෙන්න ඕන යුතුයකම මොකද්ද? ඒක එතනට අරගෙන යන්න කියන්නේ. තුන්වෙනි දේ තමයි අපි දකිලා බොහොම සමහර මිනිස්සු දැඩි කැපවීමකින් පොදු යහපත උදෙසා යම් යම් දේවල් කරන්න හදන වෙලාවල්. එතනදී අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ අපි කොහොමද මේ මනුස්සයාගේ ගමන ඉදිරියට අරගෙන යන්න අපි ක්‍රියාන්විත දායකත්වයක් දෙන්නේ කියලා. ඒ වගේම අපි දකින බොහොම අගතිගාමී දේවල් සමාජ සිද්ධ වෙනවා. ඒ කියන්නේ පරිසරයට එහෙම නැත්නම් ජන සමාජයට මිනිසුන්ගේ මානසිකත්වය පහළට ඇදලා දාන දේවල්. එතනදී අපි කරන්න ඕනේ මොකද්ද? අපිට කරන්න පුළුවන් මොකද්ද? ඒ தත්ත්වය මැදිහත් වෙලා වළක්වා ගන්න. ඔය හැම පැතිකඩකින්ම හිතුවොත් තමයි අපිට පරිපූර්ණ දැක්මක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ දැක්ම අපි තිබුණට මදි ඒ දැක්ම ඔස්සේ අපි ක්‍රියාත්මක වුණේ නැත්නම් මොකද දැක්මක් යථාර්ථයක් බවට පත් වෙන එකම විදිය තමයි ක්‍රියාත්මක වීම තුළින් පමණයි අපිට ඒක ලබා ගන්න පුළුවන්. ඒක යථාර්ථයක් බවට පත් කරගන්න ක්‍රියාවට නගන්න බැරි න්‍යායෙන් වැඩක් නැහැ. වැඩක් නැහැ. ක්‍රියාවට නගන්න බැරි දැක්මක් කියන්නේ ඇත්තටම දවල් හීන දකින්නයි කියන එකට තමයි. ඒ කියන්නේ සමහර මිනිස්සු දැක්මවල් තියෙනවා ඒවට ක්‍රියාවට නගන්නේ නැහැ. ක්‍රියාවට නගන්න උත්සාහ කරන්නේ ඒවා දවල් හීන බවට පත් වෙනවා. ඒ වගේම අනිත් දේ තමයි විශේෂයෙන්ම අපේ ගම්බද දරුවන්ගේ ජීවිත අපේක්ෂාවල් ඉතාම පහළ මට්ටමින් තමයි ඒගොල්ලෝ පවත්වාගෙන යන්නේ. ඉතින් හුඟක් වෙලාට මම උත්සාහ කරේ ගැන දරුවන්ට අවබෝධ කරලා දීලා ඒගොල්ලන්ගේ ජීවිත අපේක්ෂාවල් ඉහළ මට්ටමට ගොඩනංවා ගන්න පුළුවන්ද කියලා බලන එක. ඒත් මට ඇත්තටම මම ඒ කරපු දේවල් ප්‍රතිඵල යම් යම් වෙලාවල් වල මම දැක්කා. මට මෑත කාලයකදී අවුරුද්දකට අඩු කාලයකදී මට හම්බුණා එක දරුවෙක්. මම පැල්මඩුල්ලේ ගංකන්ද මහා විද්‍යාලයේ කරපු දේශනේ හොරෙන් අහගෙන හිටපු අටේ පන්තියේ ළමයෙක්. ඒ අටේ පන්ති ළමයින්ව දැම්මේ නෑ මම සාමාන්‍යයෙන් ගත්ත සාමාන්‍ය පෙළ උසස් පෙළ ළමයින්ව තමයි මේ දේශනෙට සහභාගී කරවගත්තේ. ඒ ළමයා මෙහෙම දේශකෙක් ඇවිල්ලා ඉඳලා දැක්කලා පොරෙන් අහගෙන ඉඳලා තියෙනවා. එයා මගේ දේශනෙන් කොච්චර ආభాෂයක් ලැබුවද කිව්වොත් අද එයා ඊට පස්සේ ස්වේච්ඡා සංවිධානයක් පටන් ගන්න තියෙනවා. එයා තරුණෙක් වෙච්ච වෙලාවෙ ඉඳන් අද එයාට ලංකාවේ ඕනම පරිසරය ආශ්‍රිත ක්‍රියාන්විත වැඩසටහනකට ලංකාවේ ඕනම තැනක 100කට වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් මට්ටමට එයාගේ ශික්ෂා සංවිධානය දියුණු කරගෙන තියෙනවා. මමත් ඒ දරුවට උපරිම අනුග්‍රහය දක්වන එයාගේ කටයුතු වලට එයාගේ ශික්ෂා සංවිධාන තියෙන ශක්තිය තවත් අය වගේ ශක්තිය අවශ්‍ය ආයතනත් එක්ක සම්බන්ධීකරණය කර දීමත් මම කරනවා. මොකද ඒගොල්ලන්ගේ ලොකුම ඒගොල්ලන්ගේ දැක්මේ කොටසක් තමයි ලංකාවේ හරිත ගහණය වර්ධනය කරන එක. තාමත් ඔහු ක්‍රියාත්මකයි. ක්‍රියාත්මකයි. ඉතාම සක්‍රියව. ඉතින් මම ඒක නිසා ඒ ආශ්‍රිතවම කටයුතු කරන තව ආයතනයක් තියෙනවා. ඒගොල්ලන්ට ඒතර පිරිස් ශක්තියයි නැත්තේ තුරු සංවිධානය. මම තුරු සංවිධානයයි මේ දරුවගේ ස්වේච්ඡා සංවිධානය දෙක එක්කව කරලා ඒ දෙන්න මුණගස්සලා ඒගොල්ලෝ ලොකු අධිෂ්ඨාන වගේ ඉස්සරහට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම කල්පනා කරේ මගේ දේශනක් හොරෙන් අහගෙන හිටපු කෙනෙක් මේ தත්වෙට මේ ඒ කියන්නේ මේ මට්ටමින් මේ ඒක ග්‍රහණය කරගත්ත එක මොනතරම් ඒ කියන්නේ මට ඒ කරපු අවුරුදු 12ක් මං ගත කරපු ඒ අසීරු කාලය වෙනුවෙන් මිඩම් කරපු කාලය මං හිතනවා වටිනවයි කියලා ඒ වගේ පස් දෙනෙක් ලංකාව ඇතුළත හැදුනා. ඒ වගේම මෑතකදී මම මගේ පොතේ අලවිය පිළිබඳව මේක ප්‍රකාශන කළ තියෙන ග්‍රන්ථ සමාගමේ කතා කරනකොට කිව්වා පොතේ මුද්‍රණ සියල්ලම අවසానයි එකපාරටම 230ක් පොතේ කොපි වලට පිටපත් මිලයට ගන්න මේ ඇනවුමක් ලැබුණේ මුළු ඇනවුමට දෙන්න තරම් ඒගොල්ලෝ ගා පොත් තිබුණේ නැහැ ඊළඟ තුන්වෙනි මුද්‍රණයෙන් තමයි දෙන්නේ කියලා. පස්සේ මම හොයලා බැලුවා කවුද මේ ලොකු මේ තරම් ඇනවුමක් කරේ කියලා. බලනකොට ඇත්තට මේක කොළඹ තියෙන ලොකුම වාණිජ බැංකුවකින් එක කරලා තියෙන්නේ. ඒක කරලා තියෙන පරමාර්ථය තමයි මේ මගේ පොතේ පිටපතක් හැම ශාඛා කාර්යාලයකම යවන එක. ඉතින් ඒ තමයි මම තීරුම් ගත්තේ ඇත්තටම මේ පොතේ තියෙන වටිනාකම. දැන් අපිට තව මේ ගැන උනුල් විදිහට සවිස්තරව කතා කරන්න තිබුණා නේද? වැඩ ගන්න අපිට කාලෙ ඉඩ දෙන්නේ නැහැ ඒකට. තව විනාඩි 5ක් ඉතර ඉතුරු වෙලා තියෙන්නේ. ඒ විනාඩි 5 තුල මෙන්න මේක රෝහණයන්ගෙන් මම බලාපොරොත්තු වෙනවා මේ දැක්මක් දීමේදී අපේ රට ගැන හිතනකොට මොනවද තියෙන බාධා ප්‍රධානම දේ තමයි මම දකින්නේ අපේ කියන ඇත්තටම දැක්මක් කියන එක කියන රාජ්‍ය නායකයෙක් වගේ පුද්ගලයෙකුට නම් අනිවාර්යෙන් තමුන්තාවෙනික දැක්මක් තියෙනවා නමුත් අවාසනාවකට නිදහස ලැබිච්ච දවසේ නම් මම දකින ලොකුම අඩුපාඩුව තමයි රාජ්‍ය නායකයෙකුට තිබිය යුතු දැක්ම එයාගේ දුර කාලයත් එක්ක අවසන් වෙනවා. ඒ වගේ මේ බොහෝ වෙලාවට රාජ්‍ය නායකයන්ගේ දැක්ම නිර්මාණය වෙලා තිබුණ එයාට ඒ දුර කාලය රැඳෙන්න තියෙන පුළුවන් කාලය ඇතුළත සඳහා පමණයි නමුත් ඒක ඊට වඩා తాවකාලික දැක්මක්. తాවකාලික දැක්මවල තමයි තිබුණේ. ඒක ඊටාම අවාසනාවන්ත තත්වයක්. ඇත්තටම ඒ කියන්නේ ඊටාම දූරදර්ශීව රටේ අනාගතේ බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ තමුන්ගේ ප්‍රත්‍යක්ෂයෙන් නොබලා හැමතිස්සෙම මම ඒක මම විශේෂම පොතේක සඳහන් කරලා දෙන එතනදී අපි හැමතිස්සෙම අපේ දැක්මේ අර මුල්ම කොටස මට ආවෙනික දැක්ම මේකයි කියන එක ඒ කියන්නේ කෙනෙක් සමාජලාට හිතන්න පුළුවන් මං කවදා හරි දවසක මේ රටේ රාජ්‍ය නායකය වෙනවා කියලා. ඒ දැක්ම හරියට හරි ඒක ක්‍රියාත්මක වෙලා ලබාගත් අය තමයි රාජ්‍ය නායකයෝ වෙන්නේ. ඒක තමයි මම හිතන්නේ මේ සොක්‍රටිස් වගේ පඬිවරයෙක්ින් මේ රසගනායකයෝ දාර්ශනික වෙන්න ඕනයි කියලා මම හිතන්නේ. ඒකයි. ඒක තමයි. කොහොමද ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සේ මං කිව්වා මාර වෘත්තීය වශයෙන් අපි දැක්ම ප්‍රතිකඩක් එකතු කරගන්න ඕනේ කියලා වගකීම ලැබුණාට පස්සේ එතෙන්දි තමයි ඒගොල්ලන්ගේ දැක්ම අර බොහොම ඊළඟ අවුරුදු පහට සීමා වෙන්නේ. තියෙන එතනින් තමයි ඒගොල්ලොත් බොහෝ වෙලාවට ඒගොල්ලන්ගේ පරිහානිය පටන් ගන්නෙ. මොකද ඒගොල්ලන්ගේ වෘත්තීය වශයෙන් විය යුතු යුතුකම ඒගොල්ලෝ දකින්න ඊළඟ අවුරුදු 5ේදී මට ආපහු බලයට එන්න මම කරන්න ඕනේ මොකද්ද කියන එකට සීමා වෙනවා. ඒ අරනම නිබඳු අය දේශපාලකෝ විදිහට හඳුන්වනවා මිසක් රාජ්‍යතාන්ත්‍රිකෝ විදිහට හඳුන්වන්න බැහැ කියලා මට හිතෙන්නේ. ඇත්තම ඒක. මොකද මේ ඔබ ඉතා වැදගත් කාරණයක් ප්‍රකාශ කළේ ඒ රට කරන නායකයාගේ දැක්මක් නැත්තම් කොහොමද මේ රටක් ඉස්සරහට යන්නේ නැහැ රට යන්නේ අනේ ජනතාවට මේ දැක්මක් එන්නේ කොහොමද දැන් මේ පොතේ ලැබිච්ච ප්‍රතිචාර කොහොමද මේ පොත ඇත්තෙන්ම මම ඒක ගැන කියන්න ඕනේ මේ පොත ගැන මම දේශනයක් කරා මීට මාස 6කට විතර කලින් ඒක ඊට පස්සේ YouTube channel එකකින් ඒක රෙකෝඩ් කරලා දැම්මා ඊට පස්සේ මට අදහා ගන්න බැරි වුණා මම කොහොමදත් අවුරුදු 12ක් ඇතුළත උපයපු හැම සතියෙම මම මේ මේ වැඩේට යෙදෙව්වේ තාමත් මට ඒක පියවා ගැනීමට මට ඉතුරු වෙලා තියෙනවා. නමුත් මට අදාහ ගන්න බැරි වුණා පුත කියෝලා. ඊට පස්සේ මම කවදාකවත් දැකලා නැතිය. මම ඒක හැම සත්‍යයක් මගේ වියදම් කරයි කියන එක මම කිව්වා. මේක තියාගන්නේ කියන වෙලාව අපිත් ඒකට දායකත්වයක් දෙන්න ඔබතුමා ඉච්ඡර මුදලක් නිකන් මේ වගේ හැම සතියෙම ගියදන් කරන කරපු දෙයක් අපි දැන් අපිට යුතුයකමක් තියෙන ඉවෙන්ෙන් කෘතගුණ සලකන්න කියලා මට හිතාගන්න බෑ මට කීප දෙනෙක්ම ඇවිල්ලා ඒකට ඉතාමත්ම දායකත්වයක් දුන්නා. ඇත්තට මේක මට ලොකු අනුග්‍රහයක් වුණා ඒගොල්ලෝ දීපු දායකත්වය. යම් කිසි මට්ටමකට මගේ තිබිච්ච පීඩණයෙන් ගොඩ එන්නේ වෙලාවෙදී. ඔව් ඒ භෞතික දායකත්වයක් නේද? භෞතික දායකත්වයක් නමුත් ඒක ඒගොල්ලෝ කිව්වේ ඔබ මෙච්චර වියදම් කළා කරපු දෙයට අපි දැන් අපිට තියෙනවා ඒ වෙනුවෙන් කෘතගුණ සැලකීමට අවශ්‍යතාවයක්. ඒකට අපි මේක දෙන්නේ කියන එකට තමයි ඒගොල්ලෝ මට ඒ කියන්නේ ඥාන දර්ශනයක් දෙන්න ඔබ දරපු උත්සාහයට දුන්න විශාල ධෛර්යයක් තමයි ඒක බොහොම මේ වැදගත්. අපිට තව මේ <laughs> සාකච්ඡාව ගෙනියන්න තිබුණා නම් හුඟක් ප්‍රයෝජනයි. මම හිතන්නේ අපි මෙතෙක් කරපු සාකච්ඡාවේදී අජිත් රෝහණයන් බොහොම චතුර විදිහට බොහොම නිර්වෘල්ව විස්තර කෙරුවා. ඔබගේ පරමාර්ථය මොකද්ද මේ දැක්ම මෙහෙම ප්‍රයත්නෙන් දරුවේ ඇයි යනාදි වශයෙන් ඔව් තම ඔබට කියන්න තියෙනවා මට ඇත්තටම මට තියෙන පෞද්ගලික දැක්ම මම මේ වෙලාවේ මම කියන්න කැමතියි මම ඇත්තටම මගේ ආචාර උපාධිය ගත්තේ අද වෙනකන් ලෝකෙ කිසිම කෙනෙක් හොයාගත්තේ නැති ස්වභාව ධර්මයේ સિદ્ધාන්තයක අපි අවත තියෙන ගණිතමය සමීකරණය හොයාගෙන හරියට අර නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගත්තා වගේ දෙයක් කියන එකයි. එතන මොකද මමයි කියපු දේ මගේ දැක්ම තමයි කවදා හරි දවසක ඒ නිර්මාණය කරපු දැනුම හරහා මගේ ජීවිත කාලය ඇතුළත ලෝකේ තියෙන ගණිතයට තියෙන ඉහළම සම්මානය ගණිතයට නොබෙල් ත්‍යාගයක් නෑ ගණිතයට තියෙන නොබෙල් ත්‍යාගය කවදා හරි දවසක මගේ ජීවිත කාලය ඇතුළත මම මේ ඉදිරියට අරගෙන යනවා කියන එක තමයි මගේ දැක්ම මම ඒක අද ප්‍රකාශ කරන්නේ ඒක ගෙනාපු දාට මං කීට ගැන කතා කරොත් එහෙනම් මිනිස්සු ඒක විශ්වාස කරන එකක් නැති වෙනවා. ඒ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ඉච්ඡසිතින් ප්‍රාර්ථනා කරනවා. අද අපි ඔබට හඳුන්වා දුන්නේ පෙරවදනින් ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේ ඒ චතුර ලේඛකයාගේ ඒ උදාර සත්පුරුෂයාගේ දැක්ම සහ සමාජ වගකීම කියන කෘතියයි. මේ කෘතිය පිළිබඳ සාකච්ඡාවට පැමිණීම ගැන අපි තාමත් කෘතඥ වෙනවා. ආචාර්ය අජිත් රෝහණ ඔළුන්නගේ ලේඛකයාණන්. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ. පාටිගත කළේ පියුමි එදිරිසිංහ. පෙරවදන මාස්ටර්ලා සාන්දුගේ නිෂ්පාදනයක්. Thank you.